මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි මුවන් පැලස්ස රුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්සේ ආරච්චි වසමේ ප්‍රමාද වූ රාජකාරී කටයුතු ජනතා සහභාගීත්වයෙන් සිදුවන ආකාරය දැන් දැන් පැහැදිලි වෙනසක් වශයෙන් දැකගත හැකි වෙයි දූෂණය භීෂණය සමාජයෙන් දුරුකොට රටේ පවතින නීති රීති යටතේ සාමකාමී සහජීවන සංවර්ධනයකට යොමු වී ඇති ආකාරය මුවන් පැලසේ ආරච්චිලා ඇතුළු ගම්බැසි ජනතාව අදින් අරමන ආකල්ප සම්පන්න ආඛ්‍යාන ඛණ්ඩයෙන් පැහැදිලි කෙරේ. ඉම්බණ්ඩේ නිම්බන්දේ ඕ මේ බන්දිනාලේ මේ එනවා රාලාමි මේ එනවා ආ මෙහාට ආවන ආ මේ රාලාමි කතා කළාද ඔව් ඔව් කතා කළා නේ නම් මේ අර අර අද ඊයට වැඩි සෙනඟක් වලව්වට එන හැටි අර පේනවනේ දා ආ ඇත්තමයි ඒ හන්දා අර බණ්ඩිරාලත් එක්ක කරගෙන අර මඩුව ඇතුලේ පුතු 20ක් 30ක් විතර තිබ්බනම් ආ හොඳයි නේද නෑ නෑ මේ මේ බණ්ඩිරාල නැතුවට ගමන් නෑ ඒක මං කරන්නේ රාලාමි ඕක ඉතින් තනියම පුළුවන් නම් ඉතින් කමක් නැහැ. පුළුවන් පුළුවන් දාලා. ආ හැබැයි ඉතින් ඉස්සෙල්ලාම මඩුව හොඳ රතු ගාලා ඉන්න ඕන තේරුණාද? ආ බණ්ඩිරාලත් ඔය රාජකාරී මඩුව හොඳට අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කොලා. හිම්බණ්ඩ දැන් සුනංගුවට පුටු ටික තියන්න කමක් නැහැ. හ්ම්. කවුරු හරි බවලත්තු කීප දෙනෙක් එනවා මේ පැත්තට. ඈ කවුද මේන දෙන්න කියලා මම මේ බැලුවේ. ආ මේ ගෝමරී දුවයි මේ සපුමල්ගේ අක්කයිනේ. <laughs> අනේ අනේ. හරියට හරි හරියට හරි. කවුදෝ එනවා කියන සද්ද ඇහිලා තමයි මාත් මේ ඇවිල්ලා බැලුවේ. ආ හරි. එහෙනම් ඉතින් දුවයි සපුමල්ගේ අක්කයි දෙන්න වාඩි වෙනවා හොඳයි. ආ ආ. ආ මේ මේ මොනවද මේ මහා ලොකු තෑගි පාසලෙක උතරන් ඇවිත්නේ <laughs> අපේ මේ මුං කැවුමුයි තලාක් ගලයි ටිකක් හදාන ආවරන් හරි හොඳයි හොඳයි <laughs> ඒවා හොඳ වැඩ හරි හරි ආ බුදු සරණයි බුදු සරණයි අද මේ ටික වෙලාවකට කලින් අපේ කුණගන සමිතියේ කට්ටියත් ඇවිත් ගියා ඕ <laughs> හ්ම් අපි එන අතර මගදී කට්ටිය මුලිච්ච වුණා මාමේ. විස්තර දැනගත්තා. හ්ම් හ්ම් රාලහාමි කංසානඩුව හින්දා මාසයක් විතරම නුවර ගත කරන්න උනායි කිව්වා. <laughs> ඒක බොහොම බැරෑරුම් නඩු විභාගයක් වුණානේ. කොහොමට හරි ජේම්සුයි වතුර විදානේ දෙන්න මරණ දඬුවමින් නිදහස් කරගත්තු එක ගැන මේ මුවන් පැලැස්ස හැමෝම වගේ රාලහාමිගේ හොඳ තමයි කියන්නේ. <laughs> අද දවසේමත් කුණගන සමිතියේ අය ඔය තොරතුරුම තමයි කතා කළේ. ඇයිතින් ඊයේ දවසේමත් අපේ පන්සලේ දායක සභාවේ කට්ටිය ඇවිත් ඒගොල්ලත් ඉතින් ලොකු ලොකු සංවිධාන වැඩ යොදාගෙන මං ඉතින් මගේ සම්පූර්ණ සහයෝගය ගම දියුණු කරගන්න ගම රැක ගන්න මුළු ගමම දැන් ඒ ගැනම තමයි කතා බහ. මාමට තමයි මුළු ගමම ස්තුති කරන්නේ. <laughs> මම මේ ගෝමරී දුවට අලුත් රස්සාවක් ගැන හිතලා යොමු කිරීමක් කරලා තියෙනවා මේ සාත්තු සේවිකාවක් වෙන්න ඕන පුහුණුවකට. තවම ලියුම් මොකුත් ආවේ නෑ මාමි. අපේ සපුමල් කේවා ගෝමරේ ඒ තරම් ඒකෙන කැමැත්තක් නෑ කියලා. ඇයි මොකද ගෝමරී දුව? ඈ? මිසි කෙනෙක් වෙන්න අකමැතිද? ඔගේ ලස්සන පෙනුම, පෙන්පත්කම කරුණාවන්තකම ඔය ඔක්කොම ගත්තම දුවට ගැලපෙනවනේ වැය එක. ගෝමරී දුවයි සපුමල් පුතයි ආපු වෙලාවක මට මතකයි දුවත් කැමති වුණා සපුමල් පුතත් මේ ගැන ගෝමරී දුවව උනන්දු කළා මට මතකයි <laughs> මේ හෙදියක් හැටියට පුහුණු වුණාම හොඳ වැටුපක් ලබා ගන්නටත් පුළුවන්නේ. <laughs> ඔයි මේ එක එක රස්සා ගැන ගමේ අයගේ එක එක මත තියෙනව නිරාලහාමි. ආ ඉතින් ඉතින් ඉතින් ඇයි ඉතින් කවුරු හරි මේ ගෝමරී දුවට ඒ ගැන මොකෝ කීවද? මේ ගෝමරේට නම් කවුරුත් මොකුත් ඒ ගැන කියලා නැහැ. මේ ඒත් ඉතින් සමහර වෙලාවට ඒ ගැන මං හිතන්නේ මෙයා ඒව ගැන වැඩි හිතලා තියෙනවා. ආ ඔව් ඔව් ඉතින් හැබැයි ඉතින් තාම තෝරාගෙන ලියුම් ඇවිල්ලත් නෑනේ. ඒ ගැන ගිහිල්ලා ආයේ හෙව්වේ බැලුවේ නැත්තම් මං හිතන්නේ නෑ පුහුණුවට ලියුමක්වත් එයි කියලා. කොහොමටත් ගෝමරී දුව මේ ගැන කල්පනා කරලා බලන්න. ඒකට ඉතින් කැමති නැත්තම් දුව කැමති මොනවා හරි රස්සාවක් ඇති නෙවේ. හ්ම්? පස්සේ අපි රාලහාමිට කියන්න. ඔව් ඔව් ඔව් ඒක හොඳයි මේ. ගෝමරී දුවත් ඉතින් තරුණ සමිතියේ මේ ලේකම්ද භාණ්ඩාගාරිකද තරුණ සමිතියේ දුව සමාජිකාවක් නේද? ඔව් මාමේ. මම අපේ තරුණ සමිතියේ ලේකම්. ඇයි මාමේ? ආ. තරුණ සමිතියෙන් අපට ඉල්ලීමක් තියෙනවා. මේ මම දන්නවා ආරච්චිලා මාමේ. වන්දනා ගමනක් ගැන නේද? හරියටම හරි. වන්දනා ගමනක් ගැන තමයි. අපිට පොඩි විස්තරයක් අපේ සපුමල් පුතා කීවා. ඒගොල්ල තමයි නැන්දේ මේ අදහස අපිට දීලා මෙදා පාර ශ්‍රීපාද වන්දනා ගමනක් යමු කියලා කතා කරගත්තේ. ශ්‍රීපාද වන්දනා ගමනට මුවන් පැලස්සේ මේ අපේ ගමේ වැඩි දෙනෙක්ම කැමති වෙන බවට මගේත් විශ්වාසයක් තියෙනවා. මෙහිමයි මාමි. මේ දෙසැම්බර් මාසේ ආරම්භයත් එක්කම ශ්‍රීපාද වන්දනා කාලය පටන් ගන්නවනේ. හරියටම උදුවප්පුර පසළොස්වක පෝයදාට සිරිපාද කරුණාව පටන් ගන්නවා. එතකොට වන්දනාකාරයෝ කොච්චර කාල සීමාවක් සිරිපාද වන්දනාව යනවද? අපි යන්ට දැනටම තීරණය කරලා තියෙන්නේ කොයි දවස්වල වගේද? දෙසැම්බර් උඳුවත් පුර පසළොස්වක පෝය පටන් ගත්තට පස්සේ ජනවාරි පෙබරවාරි වෙසක් පුර පසළොස්වක පෝය වෙනකම්ම මිනිස්සු සිරිපාද වන්දනාව යනවා. අපේ තරුණ සමිතිය හරියටම දවසක් තාම තීන්දුව කරගෙන නැහැ. බාගදාට අප්‍රේල් අවුරුදු පහුවෙලා සිරිපාද වන්දනා ගමන යොදා ගන්න ඉඩ තියෙනවා. සිරිපා වන්දනාව පිළිබඳ අපේ තරුණ පිරිස දැනට හොයාගෙන ඇති ප්‍රධාන කරුණු මොනවද? ඈ ගෝමරිදුව දන්නවද මොනවද කියලා? අපේ බුදු පියාණන් වහන්සේ යක්ෂ දමනයේට මහියංගනේට වැඩමවා වදාළ පළමු ගමනේදී ඔය සමන් දෙවිඳුන්ගේ ආරාධනයේ සමන්ත කූට පර්වතයේ මුදුනේ සිරිපා සලකුණ පිහිටුවා වදාළ බවට අපි පිළිගන්නවා. ආ හරියටම හරි හරියටම හරි ගෝමරිදුව ඒක තමයි අපේ ඉතිහාස කතාව. අපේ තරුණ සමිතියේ බොහෝම කරුණු හොයාගෙන තියෙනවා. මං හරි කැමතියි මේ විදිහට තොරතුරු හොයන එකට. <laughs> මේ තව මේ ඉස්සෙල්ලාම සිරිපාදේ වන්දනා කරන්ට යන අයට කියනවා කෝඩුකාරයෝ කියලා. <laughs> එහෙම බලාපුවාම මේ මුවන් පැලැස්සේ වැඩි හරියක් කට්ටිය කෝඩුකාරයෝ. <laughs> දුවගේ කතාවත් ඇත්ත. ඔව් ඔව් ඔව් ඔව්. දුවගේ කතාවත් ඇත්ත. <laughs> එතකොට මේ තව දෙයක් තියෙනවා කියන්ට රාලහාමි. මොකද්ද මේ කෝඩුකාරයෝ එක්කරගෙන සිරිපාද යන කණ්ඩායම් නායකයාට කියන තව හොඳ වචනයක් තියෙනවා. මේ මේ මේ නඩේ ගුරා කියලා. <laughs> එහෙනම් කරුණු ගොඩක්ම දන්නවනේ. මේ අපිට නඩේ ගුරෙකුත් හොයාගන්න වෙනවා නේද? <laughs> වෙලාවට නඩේ ගුරාලා ඕනේ තරම් එයි. මේ හොඳයි. එහෙමනම් ඉතින් අපි ශිරීපාදේ වන්දනාව ලෑස්ති කරගනිමු. හ්ම් ඔව් මම මේ හිතට ආවට මේ කාරණේ අහන්නේ. බැරි වෙලාවත් කවුරු හරි අපෙන් ඇහුවොත් ශ්‍රීපාද වන්දනා කරන ගාතාව මොකක්ද කියලා. ආ පුළුවන් මාමි කියන්න පුළුවන්. ආ හොඳයි හොඳයි හොඳයි. එහෙනම් අපි හැමෝටම ඇහෙන්න අපේ ගෝමරිය දුව කියන්නකෝ. කල්යාණතෝ ගගනතෝ මුනියත් ගන්්වා දස්සේසි චක්ක වරලක්කන පාදලාංචං ලංකා මහිවර මදු මකුටෝපමානං වන්දා මහං සුමන කූට සිලුච්චයන්තං ශාශා අපේ ගෝමරි දුව අපූර්වට ශ්‍රීපාද වන්දනා ගාතාව කියවන්නේ හරිම ලස්සනයි <laughs> අපේ බුදු පියාණන් වහන්සේ සමනල කඳු මත Tamange පාද ලාංඡනය පිටුවලා දවල් විවේක සුවයෙන් වැඩ සිටින ස්ථානයේ දිවා ගුහාව කියලා අපි දන්නවා. ආව් ආව් ඒක හරි. <laughs> ගෝමරී දුව සපුමල්ගේ අක්කත් එක්ක අද නම් මෙහි ආවේක බොම හොඳයි. <laughs> මේ ශ්‍රීපාද වන්දනාව ගැන තරුණ සමිතියේ කවුරු හරි මතක් කරලා තිබුණා. මාමට කියන්න ඇත්තේ බාගදාට සපුමල් අයියවෙන්ට ඇති. ආහා සපුමල් විතරක් නෙමෙයි ශ්‍රීපාද වන්දනාවේ අන්ට කැමැති වැඩිහිටියෝ කීප දෙනෙකුත් මේ ගැන මගෙන් ඇහුව නිසා මට මේක හරියටම දැනගන්න ඕන වෙලා හිටියා. <laughs> දැන් ඉතින් කාරණේ මට හොඳට පැහැදිලි. අනික අපි මීට වඩා සමිතියේ කට්ටිය ඇවිල්ලා කල්තියාම මාමටයි නැන්දටයි දෙන්නටම මතක් කරනවා. ආන්න හොඳයි. බොහොම හොඳයි. මණිකේ ඉතින් මෙච්චර වෙලාවක් මේ දෙන්නා නොඑක් විස්තර තොරතුරු කතා කරලත්ම අමාරුත් ඇතිනේ දෙන්නට නේද? ඔව් ඔව්. අපි පොඩි සංග්‍රහයක් භුක්ති විඳලා ඉන්නේ. ආන්න මේ අද අපේ වලව්වට කුලගන සමිතියේ කට්ටිය එන බවට දැනුම් දීලා තිබිච්ච හින්දා ඒගොල්ලෝ වෙනුවෙන් අපි කැවුම් කිරිබත් සංග්‍රහයක් පිළියෙල කළා. ආ ඒක තමයි. <laughs> මේ සංග්‍රහයක් කියනකොට මමත් කල්පනා කළේ <laughs> යන් ගෝමරිදුව මේ සංග්‍රහව මඩුගේ. මේ හිම්බණ්ඩේ හිම්බණ්ඩේ හරි හරි මල්ලිකේ හරි. එන්ට කොමරි නංගි එන්ට. මේ දවස්වල මේ වලව්වටත් රාජකාරි වැඩ වැඩි වෙලා. මොකද මේ අපේ රාලහමිත් ඉතින් මේ දවස්වල දිගටම වලව්වෙන්නේ. ඒකයි. ගොඩක් දවසකින් මාමා දැක්කෙත් නැති හින්දා සපුමල් අයියාගේ අක්කත් එක්කරගෙනම ආවා. හොඳයි හොඳයි ඒක හොඳ. ඕන් කිරිබත් තියෙනවා, කැවුම් තියෙනවා, මනාප විදියකට එහෙනම් ඕ මැණිකේ සංග්‍රහ කරන්නකෝ. බොහොම හොඳට මහන්සියෙන් කරපු සංග්‍රහයක්. කට සම්බෝලයි කිරිබතුයි බොහොම රසයි. හරි ප්‍රණීතයි. අපි දෙන්නම හොඳට සංග්‍රහය භුක්ති විඳ. Thank you. පොඩි අදහසක් යටිහිතට දැනිලා තියෙනවා. මොකද්ද මොකද්ද? යටිහිතට දැනිච්ච අදහස මොකක් ගැනද? මොකක් ගැනවත් නෙවෙයි මේ කෙල්ලු දෙන්න ගැන. ඒ කිව්වේ මේ ගෝමරී තිසරී දෙන්න ගැන. මේ සපු මල්ගේ අක්කගේ ගෙදර තිසරී නතර වුණාට පස්සේ දැන් ඒ ළමයාගේ යාළුකමක් සපු මල් එක්ක ඇති වෙනවා. සපු මල් එක්ක මුලපටන්ම එකට ගමේම හිටි ළමයානේ වැගෝමරි. දැන් එයත් එක්ක තියෙන යාළුකම අඩු වෙනවා. ඕ දැන් ගෝමරි හිතාගෙන ඉන්නවා Taman රස්සාවකුත් නැති නිකං කෙල්ලක් හින්දා සපු මල් තිසරි එක්ක යාළු වෙයි කියලා. ඒකනේ මේ ගෝමරි ආණ්ඩුවේ රස්සාවකට යන්තම රස්සාවක් හොයා ගන්තම වලිකන්නේ. ඒ කියන්නේ සපුමල් යාළු කරගන්ට තිසරි ගෝමරි අතර පොඩි තරංගයක් ඇති වෙලා. තරංගයනොත් ගෝමරි දැනටමත් පෙරදිලා වගේ. ඒකනේ අපේ රාලහම ඔය කියන්නේ. ඒක තමයි ඒක තමයි මේ මැජිකට එහෙම දෙයක් තාම දැනিলা නැද්ද? සැක හිතිච්ච අවස්ථා කීපයක්ම අහු වුණා. එදා ඉස්කෝලේ අර අලුත් ගොඩනැගිල්ලක් හදන එකට අපි රාලාමිට ආරාධනා කරන්ට තිසරි වලව්වට ආපු වෙලේ ඔව් ඔව් ඔව් ඔව් රාලාමිට ඉල්ලීමක් කළා මතකද මොකද මට මතක නැත්තේ මුවන් පැලැස්සේ පොඩි ඉස්කෝලෙට සපුමල්ටත් ගුරුපත් වීමක් හදා දෙන්න කියලා එයා මගෙන් ඕනකමින්ම ඉල්ලා හිටියා නේද? දැන් නම් ඉතින් කිසරිගේ වැඩවලට සපු මල් අයියා නැතුවම බැරි කතාවකුත් කීවා ඕ. හරියටම හරි. තිසරිගේ ඒ ඉල්ලීම නිසා මට හිතුණා දැන් ඉතින් එහෙනම් තිසරගෙන් සපුමල්ට ගැලවීමක් නැතුවම ඇති කියලා. <laughs> දැන් ඉතින් සපුමල්ටත් වෙලා තියෙන්නේ ගෝමරීව බලන්ට යන්නවත් වෙලාවක් නැතුව ඇතියෝ. <laughs> කොහොමටත් ඉතින් ඉවරයක් නැති ගැටලුවකට හිර වෙන්නේ අපේ රාලහා. ඕ. ඕකට තමයි මැනිකේ උඹතෝ කෝටික ප්‍රශ්න කියන්නේ කෙලවරවල් දෙකයි ඕම්. එතකොට ඉතින් මේ ගෝමරීට ප්‍රස්සාවක් කරන්නට වෙනවා. ඇයි සපුමල්ට? සපු මල්ට නම් ඉතින් ගුරුපත් වීමක් අරන් දෙන්නත් වෙනවා. ඒකත් ඉතින් මේ මුවන් පැලස්සේ පොඩි ස්කෝලෙටමනේ. එහෙම වුණත් ඉතින් අනාගතයේ සපුමල් ගෝමරේගේ පැත්ත ගනීද මං හිතන්නේ. එහෙමත් නැත්නම් තිසරගේ පැත්ත ගනීද? ඒක නම් මොන දෙයයන්ටවත් හිතන්න බැරි පුරස්නයක්. ඔබතෝ කෝටික පුරස්නයක් මැනිකේ. අපේ අප්පුඩි ගැව්වට ගානක් නැතුව කියන්නේ පස්සේ මුදලාලිව දැක්කේ. <laughs> කොච්චර කාලෙකින්ද ශාන්තිනාත දැක්කේ? <laughs> අද මේ මට හඳුනා ගන්නත් බැරුව ගියා. <laughs> මොකද මේ ශරමට ෂර්ට් එකට බැලලා. ආ ආ ඒකනේ මුදලාලි මේ මේ හේන් කුඹුරු කොවිතෙන් කරන්ට කලිසම් වැඩක් නැහැ. සරම සරුවාලේ තමයි ඉතින් නියම ඇඳුම මේවට. කලිසම ශරම කියලා අපිලා සද්දි මාත්‍යට වෙනසක් කරන්නේ නෑ. ආ ඒකනේ ඒකනේ. සද්දි මාත්‍ය අපිට කොමත් එක. එන්න ඇතුළට. එන්න. උකරුදා. ආ thank you උදලාලි thank you. ආ කඩේම දැන් ටිකක් ලොකුවට හදලා අප්පා පුටු මේස දාලා දැන් බොහොම ඉඩකඩ තියෙනවනේ ඈ කෑම જાතිත් ගොඩක් තියෙනවා. thank you. මේ අපේ wife ගේ අයියලා මාලිලා ඇවිල්ලා ගොඩාක් උදව් කළා. ආ ආ. එයා කැලතරන් කඩේ ලොකු කළා. ආ. ඊමේම තමයි මෙච්චර කරගත්තේ. මේ තනියම අමාරු සද්ද. ඔය ක්‍රමේ තමයි හොඳම ක්‍රමේ මුදලාලි. <laughs> මේ තනි තනිව වැඩ කරනවට වඩා කවුරුත් සමගියෙන් එකමුතුව වැඩ කර ගන්න ඕනනේ. හරි. <laughs> <laughs> චඩ්මද. ඔව්. අපි කේක් අබ්බෙලට. හ්ම්. බ්‍රෙක්ෆාස්ට් මොනවද හොඳ? හ්ම්. පාන් කියනවා ඉදියාප්ප කිරිබත් පිට්ටු මොනවද මාත් මේ මොනවාරි ළමයා ඔය උණු උණුවට තියෙන දෙයක් තමයි ඉතින් හොඳ. නානගේ කඩේට ආවනම් කලඩුරකින් හරි නානගේ මොනවා හරි කලබිල යනවා. තම්බි. <laughs> මේ පිටු තියනවා මාත්‍යා. පිටු. පිට්ටු මේ පිටුගේ මොනවද හාල් පිටිද්ද එහෙම නැත්නම් පාම් පිටිද්ද නෑ නෑ නෑ මාත්‍යා කුරක් කුරක් පිට්ටු සුවලයි රසයි ගුණයි දියප්පන් ගොඩක් රස්නේ පාල්ටයි තම්බි මේ ඔය තාම දුන් දාන්නේ ආ ආ එහෙමනම් මේ ළමයා අපිට ඔය ඉන්දියාප්පන් ගේන්නකෝ ඉදලාලි ඉන්දියාප්පන් ටිකක් ආ සර් සර් ඉන්දියාප්පන් ඉන්දියාප්පන් ඉදියාපම් මෙතෙන් තමයි කෙනාවේ. <laughs> ඉදියාපම් වලට ශම්බෝල තිනෝ තිරියොද්ද තිනෝ. ආ හොඳයි හොඳයි හොඳයි ගෙන්ට ගෙන්ට. <laughs> මේ ඒක නෙමෙයි මේ සයිබු මම මේ සයිබු නානගෙන් අහන්න හිටියේ. මේ අපේ පරණ යාළුවන්ගෙන් කවුද දැන් මේ පැත්තේ යන්නේ ඉන්නේ? ආ දැන් කවුරුත් ඉන්නේ යන්නේ කාදු. මේ ඔය ශදිමාතයට අද නෙමෙයි මේ ආව කොච්චර කාලයකට පස්සේ නැත්තම් නැත්තම් <laughs> ඒ වගේ තමයි අනිත් එතකොට මේ නාන කොහොමද මේ හෝරාල මහත්තයා ඊයත් ඉන්නවා ඒ දවස්වල එයාට ගොඩ බිස්නස් තිබුණානේ අලි බිස්නස් ඕකට ගස් කැපිලි කඩමස් <laughs> තින් මොකුත් ඕ චේන කාලේ කියලා මම දැක්කේ මං හිතන්නේ දැන් මිනිහත් හොඳටම වැටිලා. ඔය මේ ඉංග්‍රීසි ආණ්ඩුවෙත් නීති රෙගුලාසි බොහොම තදයිනේ සයිබු නානා. <laughs> මේ සයිබු දන්නවද? කැලේ උසාවි කේස් ගොඩක් ගියානේ. මං හිතන්නේ සයිබු දන්නේ නෑ ඒ ගැන. Why not? <laughs> දන්නවා. Why not සර්ජි මට? <laughs> ඊට වසෝල. හරියට පොලිසියෙන් බැලලා. හ්ම් හ්ම්. මූණ පැලස බැද්ද මැද්දට අලාතම බයවලා තමයි පස්සේ ඒක මොන උගන්ට කියලා පිටලක් දන්නේ නැහැ. පස්සේ මේකනේ පස්සේ ඔය කන්සා ප්‍රශ්නයක් වුණානේ. ඒකදී සයිබු දන්නවද? ජේමිසුයි විදානේ කියලා අපේ උන් දෙන්නේ. උන් දෙන්න හිරෙත් ගියා. පස්සේ ආරච්චිල වැඩිහත් වෙලා උන් දෙන්නව බේරගත්තා. ඒකල ජැනිස්ලා විතරනවා. දන්නවා. කඩේටට ආවගේ මේ සයිබුනානට කියන්න උන් දෙන්න කලින් අපේ ළඟ ඔය කුලී වැඩ කරපේ උන් දෙන්නෙක්නේ. ඔය මේ නඩුවෙන් පස්සේ ඔය බුවන් පැලැස්සේ හොර බිස්නස් එකකින් ඔය මේ කන්ස හැම අල්ලන්ට දැන් ලොකු පොලිස් කාඩ් එකක් දාලා. Oh my god. කුරල මාට්ටිලගේ බිස්නස් ඉවරයි. ෂා කන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. මේ සයිබුනාන දැන් එහෙනම් මේ මගේ ගාන බලන්ටකෝ කීයද? ෂා ෂා ෂා ෂා ෂා ෂල්ලි පෂල්ලි පෂල්ලි. ඒ සයිබු මේ මේ අර පාරෙන් එහා පැත්තේ කවුද ඉන්නවා පේන්නේ? අර බලන්න අර වේකට. මයි ගෝඩ්. චට්ටුවටියා. විධානේ වැඩි කාර්යයි. විධානේ මොනවද කියන්නේ මේ පැත්තට ඇගිලා ටිකකුවා. විධානේ විධානේ මාව දැකලාද දන්නේ නැහැ. මේ සයිබු උන් දෙන්න මං මෙහාට එනවා. සරි සරි සරි. සරි මචං. මොකද? ඔව් සරි මචං. ඔයා එහා කාමරෙට බලලා හිටියේ. ආ ආ. එහා කාමර. හරි හරි හරි හරි. මුදලාලි. දැන් මේ කඩේ කෙනෙක් හිටියද? මේ දැන් දැන් good morning බිඩානි මචං ආ good morning good morning කඩේට කොච්චර මිනිස්සු වෙනවද තේබුණ මිනිස්සු කබඩු කන්න මිනිස්සු එතනිට නෑ මුදලාලි මුදලාලි මම දන්නවා මම අහන්නේ සර්දි කියලා කෙනෙක් ඇවිත් හිටියා සර්දි සද්දිත් ඇවිත් තිබිලා යන්න ඇති සද්දි මොකටද මේ අපේ වෙඩික්කාරයාට සර්දි හම්බ වෙන්න ඕනේද? මම දන්නවා මම දන්නවා සර්දි තමයි හිටියේ. කාටද කාටද සර්දි හම්බ වෙන්න ඕන? කාටද? කෝ මේ මෙයාට මෙයාට. මෙයා කවුද? මෙයා. මෙයා තමයි මුවන් පැලස්සේ වෙඩික්කාරයා. ඈ මෙයාද මේ වෙඩික්කාරයා කියන්නේ? ආ. ඔබල සර්දි නරක ගණන්කාරයෙක්ද? හ්ම්? කන්සහරා තෝ අල්ලගන්න තමයි මං හිටියේ. තෝ මේ වැඩිකාරයා උඹ දැනගනින් උඹේ ගණන්කාරකම් කැලේ සත්තුන්ට ඈ උඹ කවුද යකෝ අපිට නීති දාන්න උඹ කවුද මට මිනිහෝ කැලෙත් එකයි කැලේ කංශව ගා කරන හොරු තක් අඩියොත් එකයි දැනගනි කවුද කියලා ගහන්න ගහන්න ගහන්න ගහන්න ගහන්න මුදලාලි මං වෙඩික්කාරයා මං හොඳ මිනිහෙක් නෙවෙයි මුදලාලි. ඔබට වැඩක් කරන්න. වතුර විදාන, වතුර විදාන. ඔබ තමයි, ඔබ තමයි වෙඩික්කාරයාට මාව පෙන්නලා චන්දිකන් කොරන්තාවේ ඔබ තමයි. හරිද? වතුර විදාන මම මේක ලේසියෙන් අරින්නේ. පොට මේ මුවන් පැලස අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ සන්දි මහත්තයා සහ හීන් බණ්ඩා රත්නදී නම්බුගේ වතුර විදානේ විජේසිරි බෝපගේ සායි ගුණානා ලාල් සරත් කුමාර වෙදිකාර්යා කමල් ගමගේ ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල සපුමල්ගේ අක්කා ප්‍රියන්තනී ගමගේ යහම්පත් පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්ද්‍රලා. සංස්කරණය තරිඳු දිසානායක. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන. Thank you.